සදා පූජනීය වන්දනීය මහා සංඝරත්නයන් අවසරයි සද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි මේ පින්වත් සියලු දෙනාම දැන් මේ සෝදානම් වෙන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ සද්ධර්මයෙන් බිදක් ශ්‍රවණය කරන්ට ඒ නිසා හැම දිනාටම මුලින්ම මතක් කරනවා ඔය කය නිසලව එක තැනක තියනවා වගේ හිතත් නිසල කරගෙන නොයෙක් නොයෙක් අරමුණු වල හිත දුවන්නට නොදී බොහෝම වමනාවෙන් මේ දේශනාව ශ්‍රවණය කරන්ට කියලා. අද දේශනාව තුළින් ඊ타මත් වටිනා දහම් කරුණු රහසයක් පැහැදිලි කරලා දෙන්න මම බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම අපි හැම දිනාටම ඉමක් කොනක් පරක් පෙරක් නැති මේ දුක් සහගත සංසාරේ ඒ මේ යත දුවන්ට සැරිසරන්ට වෙන්නේ අවිද්‍යාවගේ වැසීමෙන් තණ්හාවගේ යුක්ත වීමෙන් තණ්හාව නැමැති සංයෝජනයෙන් අපි යුක්ත වෙන්නේ අවිද්‍යාව නැමැති වැස්ම නැත්තම් කඩතුරාව නිසායි. ඒ අවිද්‍යාව නැමැති වැස්ම දුරු කරන්නට පුළුවන්කම තියෙන්නේ පටිච්ච සමුප්පාද ධර්මය හරහා චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම. අන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධයට හේතු වෙන පටිච්ච සමුප්පාද ධර්මය අද දවසේදී මම පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා. මුලින්ම මතක් කරනවා පින්වත්නි ඔබත් මමත් අපි සියලු දෙනාම මේ අති දීර්ඝ සංසාරේ ඒ මේ අත දුවමින් සැරිසරමින් අනන්ත අපරිමාණ දීර්ඝ සංසාර ගමනක් වෙන අය මේ අති දීර්ඝ සංසාර ගමනේදී අපි මනුස්ස ලෝකවල දිව්‍ය ලෝකවල බ්‍රහ්ම ලෝකවල ඉපදුණු වාරවලට වඩා අතිශය වැඩි සතර අපාය ඉපදුණු වාරවල ඒ සතර අපාය සාමාන්‍ය පුහුදුන් සත්වයාට gedara වගේ කියලයි බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළේ අපි අපේ ගෙදර ඉඳලා එළියට බහැරකට ගමනක් ගියොත් අපිට හරි හදිස්සි ආපහු ගෙදරට එන්න. ඒ වගේ කළ කුසලයක් නිසා දිව්‍ය ලෝකයට හෝ භ්‍රම ලෝකයට හෝ මනුස්ස ලෝකයට යම් කිසි කෙනෙක් පැමිණියොත් එයාට හරි හදිස්සි කියනවා ආපහු සතර පාය නැමැති ගෙදරට යන්න. මොකද ඒකට හේතුවක් තියෙයි සතර අපාය අනුව යන රාග දේශ මොහ අකුසල කර්ම කරන එක අපිට පහසුයි. ඒ සතර අපායෙන් වෙන් වෙලා මනුස්ස ලෝකවල, දිව්‍ය ලෝකවල, බ්‍රහ්ම ලෝකවල යන සුගතිගාමී කුසල ධර්මයන් સિદ્ધ කිරීම ඒ තරම් ලෙහෙසි පහසු නෑ. මොකද සසර අපි හුරු කරලා තියෙන්නේ වැඩිමනක්ම කුසල ධර්ම නෙමෙයි රාග දේශ මොහ කියන කෙලෙස් අනුව සතර අපායටපත් වෙන කර්ම නිසා. ඉතින් ඒ බඳු පැවැත්මක් පවතින ලෝකයේ තුල මේ සතර අපායට වැටිලා දුක් විඳින මේ අතිදීර්ඝ සංසාරයෙන් අපිට කවදාම හරි දවසක ඈතර වෙන්න පුළුවන්කම ලැබෙන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කරන ඒ පටිච්ච සමුප්පාද ධර්මය නැත්නම් චතුරාර්ය සත්‍ය අවබෝධ වුණොත් අවබෝධ කරගත්තොත්. ඒ අවබෝධයෙන් තමයි මේ දුක්ඛාගත සසර අපිට ගෙවා ගන්නට පුළුවන්කම තියෙන්නේ. ඉතින් අද දවසේදී මම මේ පින්වතුන්ට යම් පමණකින් හෝ පෙන්වලා දෙන්න හදන්නේ තථාගතයන් වහන්සේ පෙන්වා වදාළ ඒ චතුරාර්ය සත්‍ය අවබෝධයට හේතු වෙන පටිච්ච සමුප්පාද ධර්මතාවය. ඇත්තටම පටිච්චසමුප්පාද ධර්මයේ යම්කිසි කෙනෙක් දැක්කොත් ධර්මයේ දැක්ක ධර්මයේ දැක්කොත් පටිච්චසමුපාදය දැක්ක කියලා කියන්නේ මේ පටිච්චසමුපාද ධර්මයේ හරහයි චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නේ. ඒ චතුරාර්ය සත්‍ය අවබෝධය ඇති කර ගැනීම සඳහායි මේ පටිච්චසමුපාද ධර්මතාවයේ සම්මර්ෂණය කරන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ පටිච්චසමුපාද ධර්මයේ අතිශය ගැඹුරුයි ගැඹුරු ස්වභාවයෙන් යුක්තයි. මේ පටිච්ච සමුපාද ධර්මයේ නැමැති එකම ධර්මය අවබෝධ කර නොගැනීම නිසා මේ සත්ව වර්ගය මීයන් විසින් කපා අවුල් කරන ලද රෙදිවියන්වන්ගේ නූල් කැටියක් වගේ අවුල් කරගෙන ගෙතුණු කුරුළු කූඩුවක් වගේ එතුණු තන බිස්සක් වගේ ගෙතිලා එතිලා අවුල් කරගෙන අපාය සංඛ්‍යාත දුක්සහගත සසර නොඉක්මනවා කියලා. ඉතින් මේ පටිච්ච සමුප්පාද ධර්මතාවයේ එච්චරට ගැඹුරු ගැඹුරු ස්වභාවයෙන් යුක්තයි. ඉතින් මේ පටිච්ච සමුප්පාද ධර්මතාවය ඇත්තටම අපි නුවණින් මෙනෙහි කළ බැලිය යුතුයි. ඒ වගේම තථාගතයන් වහන්සේද මේ පටිච්ච සමුප්පාද ධර්මතාවයේ නුවණින් මෙනෙහි කිරීමෙන්මයි චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තේ අවබෝධ වුනේ. පින්වතුනි යම් ධර්මතාවයක් නැත්තම් ඕනම දෙයක් අපි කළ යුත්තේ ඒකෙන් ලැබෙන අර්ථය නැත්තම් ඵලය බලාගෙන ඒකෙන් මතක් කළේ පටිච්චසමුපාද අංග ටික අපි බොහෝ වෙලාවට සත්‍යයනා කරනවා නුවණින් මෙනෙහි කරනවා මේ අවිද්‍යාව නිසා සංඛාර ඇති වෙනවා සංඛාර නිසා විඥානය ඇති වෙනවා කියලා මේ විදිහට ජාතිය නිසා ජරා මරණ සියලු දුක් දුම්නස් ඇති වෙනවා කියලා බලනවා. නමුත් මේ විදිහට මෙනෙහි කරන්නේ ඇයි? කුමන ඵලයක් කුමන ප්‍රයෝජනයක් කුමන අර්ථයක් බලාගෙනද කියන කාරණාව අපි ඉස්සෙල්ලා දත යුතුයි. පින්වතුනි වෙන කිසිම දෙයක් නිසා නෙවෙයි මේ පටිච්ච සමුප්පාද ධර්මතාවය නුවණින් මෙනෙහි කරන්නේ නුවණින් බලන්නේ චතුරාර්ය සත්‍ය නැමැති අර්ථය පහළ කර ගැනීම සඳහායි. පටිච්ච සමුප්පාද ධර්මය සම්මර්ෂණය කිරීමෙන් ලැබෙන අර්ථය නැත්තම් ඵලය තමයි චතුරාර්ය සත්‍ය අවබෝධය. මේ චතුරාර්ය සත්‍ය අවබෝධය ඇති කර ගැනීම සඳහාමයි පටිච්ච සමුප්පාද ධර්මතාවයේ නුවණින් මෙනෙහි කරන්නේ සම්මර්ෂණය කරන්නේ. පටිච්චසමුපාද ධර්මතාවයේ නුවණින් මෙනෙහි කරනකොට සම්මර්ෂණය කරලා බලනකොට අවබෝ ඇති වෙන අවබෝධයයි චතුරාර්ය සත්‍ය කියන්නේ. ඉතින් අපි ඒ චතුරාර්ය සත්‍ය අවබෝධය ඇති කර ගැනීමට හේතු වෙන ඒ පටිච්ච සමුපාද ධර්මතාවය ටිකක් නුවණින් මෙනෙහි කරලා සම්මර්ෂණය කරලා බලමු එතකොට ඒ චතුරාර්ය සත්‍ය තුලින් ඇති වෙන අර්ථය පරිසම්පාදයේ මෙනෙහි කිරීමෙන් ඇති වෙන අර්ථය නැත්තම් ඵලය ඌ චතුරාර්ය සත්‍ය අවබෝධය තුලින් අපිට පුළුවන්කම ලැබෙනවා දුක් නැති කිරීමේ ප්‍රතිපදාව මතු කරගන්නට. ඒ මතු කරගත්තාම ඊට අනුව යම් කෙනෙක් අප්‍රමාදීව කටයුතු කරනකොට මේ ජීවිතේදීම තමන්ගේ සියලු දුක් නිරුද්ධ කරගන්නට පුළුවන්කම ලැබෙනවා. එතනදී පින්වතුනි මේ පටිච්ච සමුප්පාද ධර්මතාවය ගත්තාම අපේ ජීවිතය තුළ ලෝකය ඇති වෙන ආකාරය පෙන්වන දර්ශනයක්. ඊටාම ගැඹුරු දර්ශනයක්. මේක ශනිකව නැත්තම් අරමුණු වශයෙන් පවතිනවා. අපි උපමාවක් ගත්තොත් අපි ඇහෙන් දැකපු රූපයක් කනෙන් අහපු ශබ්දයක් නාසයෙන් ගඳ සුවඳ ආග්‍රහණය කළ ආග්‍රහණය කළ ගන්ධයක් ගැන දැනුමක් මතකයක් අපි තුල හදාගෙන ඒ දැනගත්තා වූ දේ සිහිපත් කරලා දැක්ක රූපය අහපු ශබ්දය හිතෙන්ම සිහිපත් කරලා සිහිපත් කරගෙන ඒක ඇත්තටම ඇත්ත වෙලා ඒ තුල රාග දේශ මෝහ කියන යම් කෙලෙසයක් ඇති කරගෙන ඒ කෙලෙසයට අනුව ඒක හෙවීම සඳහා නැවත රූපය, ශබ්දය, ගන්ධය හොයාගෙන යන තත්ත්වත් යන එකටත් ඒ ගිහිල්ලා නැවත රූප, ශබ්ද, ගන්ධ අරමුණු අරම්භය කෙලෙස් සහගත අධ්‍යක්ීම් හිතට ඇති කරගන්නවා කියන ප්‍රගත්මක් තියෙනවා. එතකොට මුලින් දැක්ක දැන් සිහි කරගත්ත දේ තුල ඇත්ත නොදන්නාකම නිසා තමයි ආපහු පංචායතනයේට අපි යොමු වෙන්නේ ඒක එක සංදියක්. පංචායතනයට යොමු වෙනකොට ආපහු ඒ තුල කෙලස් සහගතකම නිසා ආපහු හිතට ඒ තුල ඇති අත්දැකීම සිහි කර ගැනීම ඇති කර ගැනීම එක සංධියක්. මේ විදිහට පංචායතනය නිසා මන ආයතනයටත් මන ආයතනයෙන් ආපහු පංචායතනයටත් පංචායතනෙන් ආපහු මන ආයතනයටත් යන අඛණ්ඩව ආයතන 6 හරහා සිද්ධ වෙන චක්‍රයක් මේ පටිච්චසමුපාද ධර්මතාවය තුළින් හෙලිපෙලි කරනවා. නමුත් ඒක අපිට තේරුම් ගන්න ටිකක් අපහසුයි ඒ ධර්මතාවයේ සියුම් වැඩි නිසාත් ඒ ධර්මතාවය අවබෝධ කරගන්න උපකාර වෙන ඒ වගේම ඒ සියුම් ධර්මයන් මනසට හසු කරගන්න පුළුවන් විදිහේ චිත්ත සමාධියක් අද අපි කෙරේ නැති නිසා අරමුණක් අරමුණක් ගානේ සිද්ධ වෙන පටිච්ච සමුපාද ක්‍රියාවලිය අපිට තේරුම් ගැනීම ටිකක් අපහසුයි. නමුත් ඒ සියුම් સિદ્ધාන්තය පැහැදිලි කරගන්න එක එක ක්‍රම තියෙනවා. අපි උපමාවක් කළොත් අපි ඉදි කටුවකට නූලක් දාන්න හදනකොට ඒ ඉදි කටු සිදුර අපිට පෙනෙන්නේ නැහැ. නූල දාගන්න අපහසුයි. ඒ වගේ වෙලාවකදී ඒ ඉදි කටු තුඩ ඊටමත් ලොකු කළා පෙන්නන අපි කාචයක් උදව් කරගන්නවා. ඉදිකටු තුඩ සැබෑවට මෙච්චර ලොකු නැහැ. නමුත් කාචයක් හරහා උපකාරක ධර්මයක් හරහා ඒ ඉදිකටු සිදුර ඇති තැන ඉතා විශාල විදිහට අපි උපායශීලීව හදා ගන්නවා. එහෙම හදාගත්තාම ඒ ඉන්දිකටු සිදුර ඇතුලින් අර නූල ප්‍රවේශණය කරන එක අපිට අපහසු නෑ පුළුවන්. ඒකෙන් ඒ වගේ ජීවිතයේ එක් ශනිකව අරමුණක් අරමුණක් ගානේ සිද්ධ වෙන මේ පටිච්චසමුපාද ධර්මතාවය කලින් పూర్ව අරමුණක් නිසා වර්තමාන සිද්ධියකුත් වර්තමාන සිද්ධියට වර්තමාන කෙලෙස් ටිකකුත් ඒ කෙලෙස් නිසා නැවත අනාගතේ මනස මෙන්න මේ විදිහට හැදෙන ආකාරයත් කියන ධර්මතාවය පෙන්නන මේ ධර්මතාවය තුල පවතින සිද්ධාන්තයේ සියුම් නිසා අපිට පේන්නේ අර කුඩා ඉදිකටු සිදුර උපායශීලීව අපි ඉතා විශාල විදිහට පෙනෙන ආකාරයට සකස් කරගත්තා වගේ මේ පටිච්ච සමුප්පාද ධර්මතාවය භව වශයෙන් පෙනෙන විදිහට කාල වශයෙන් පෙනෙන විදිහට අපි අරගන්නවා. එතකොට අපිට මේක ග්‍රහණය කරගන්න පුළුවන්. ඒ කියන්නේ මේිට පෙර ජීවිතයේ ඒ පෙර ජීවිතේ ඉඳලා දැන් මේ පටිච්චසමුපාද සිද්ධිය ඇතිවෙන ආකාරයට අපි పూర్ව භවයේ ඉඳලා දැන් මේ දුක ඇතිවෙන තැන දක්වා අධධාන වශයෙන් භව වශයෙන් පටිච්ච සම්පාද ධර්මතාවය බලා ගන්නවා. ඒ බලා ගන්නකොට අපිට හොඳට දුක ඇති වෙන්නේ මෙන්න මෙහෙම නේද කියන අවබෝධයක් අපිට ඇති වෙනවා. ආන්ගේ අවබෝධය අනුසාරයෙන් ආයතනයක් ආයතනයක් ගන්න තියෙන සිද්ධිය අපිට තේරුම් ගන්න බැරි නෑ අපහසු නෑ පුළුවන් වෙනවා. ඒකෙදි අපි අපි කාටත් ඔරොත්තු දෙන ගෝචර වෙන විදිහට අද දවසේදී ඒ අධධාන වශයෙන් කාලත්‍රයකට බෙදලා පෙන්නපු මේ පටිච්චසමුපාද විග්‍රහයට හිත තියලා අපි නුවණින් බලමු. එතනදී බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළේ පෙර අවිද්‍යාව නිසා කර්ම සකස් වුණා. පෙරද නොඑක් විදියේ ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නස් අපි විඳිද්දී ඒ දුක ඒ දුක ඇති වුණේ මෙන්න මේ හේතුව නිසා මේ හේතුව නැතිකොලොත් මේ දුක නැති වෙනවා ඒ සඳහා මෙන්න මේ භ්‍රමචර්යාව පිරිය යුතුයි මේ විදිහට කට යුතුයි කියලා චතුරාර්ය සත්‍ය අවබෝධ කර නොගත්ත නිසා ඒ දුක ඇත්ත වෙලා ඒ පුද්ගල භාවය ඇත්ත වෙලා රාග දේශ මොහ සහගතව අලෝභ අද්වේෂ අමෝහ අමෝහ කියන කුසල සහගතව අපි සිතීම් කීම් කිරීම කළා. ඒ අවිද්‍යාව හේතුණා ඒ ජීවිතයේ පුද්ගල භාවය සත්ව භාවය ඇත්ත වෙලා ජරා මරණ දුක් විඳින්න ඒ සත්ව පුද්ගල භාවයෙන් ජරා මරණ දුක් විඳිනකොට ඒ දුක් නැති කරන පැත්තට අපේ මනස යොමු වුණේ නැහැ, හැරුණේ නැහැ. ඒ දුක ඇති වුණ හේතුව මොකක්ද කියලා බලන්ට හිත යොමු කළේ නැහැ. ඒ වෙනුවට දුක ඇත්ත කරගෙන රාග දේශ මොහ කියන අකුසල සහගතව හෝ අලෝභ අධේශ මොහ කියන කුසල සහගතව හෝ සිතින් කින් කිරින් කළ එක තමයි අපි කරපු කර්මය. ඒ පෙර ජීවිතයේ අවිද්‍යාවෙන් කළ කර්මයට විපාකයක් හැටියට මේ ජීවිතේ ඉද පටිසන්ධි විඥානං ඔක්කන්ති නාම රූපං පසාදෝ ආයතනං පුට්ඨෝ පස්ස වේදිතං වේදනං විඥානීය මෞකුසට බැසගෙන නාම රූප ආදී භාවයෙන් මිශ්‍ර වෙලා ආයතන ටික හැදිලා ආයතන ටිකට රූපාදී අරමුණු ස්පර්ශ වෙලා වේදනාව ඇති වෙනවා කියන ධර්මතාවයක් වෙනවා. ඔන්න ඒ ටික හොඳට දැන් අපි පොඩ්ඩක් බලමු. పూర్ව භවයේ අවිද්‍යාවෙන් කර්ම රැස් කළාම ඒ ජීවිතයේ මරණාසන්න මොහොතේදී ජීවිතයේ ජීවත් වෙන කාලෙදි කළ කුසල හෝ අකුසල කර්ම නිමිත්තක් එළඹෙනවා. විශේෂයෙන්ම මිනිසෙක් නම් කුසල කර්ම නිමිත්තක් තමයි ලැබෙන්නේ. ඒ කර්ම නිමිත්තට අනුව ප්‍රතිසන්දි විඥානය හට ගන්නවා ප්‍රතිසන්දි විඥානය කියලා කියන්නේ එතනින් විඥානය අතහැරනවත් එක්කම මව් කුසක මේ විඥානය හට ගන්නවා දැස ගන්නවා ඊට පස්සේ ඒ සිතේ තියෙන නාම ධර්ම ටික ඒ සිතේ තියෙන නාම ධර්ම ටිකට අනුව මේ රූපයේ ටිකෙන් ටික ටිකෙන් ටික වර්ධනය වෙනවා. වර්ධනය වෙනකොට ඇහැ කන දිව නාසය ශරීරය කියන ප්‍රසාද ටික හැදෙනවා. එතකොට මේ මේ වෙලාවේදී කියන මේ හිත භවාංගයි කියලා. ඒ ප්‍රතිසන්දි විපාකසිත මෞකසට දැසගත්තට පස්සේ සිත කියන්නේ හැම වෙලෙම අරමුණු හිතන අරමුණු දැනගන්න ධර්මතාවයක් ක්‍රියාවලියක් ඒ රූපය ඇසුරු කරගෙන పూర్ව බහවල කර්ම නිමිති සිහි කරමින් දැනගනිමින් සිහි කරමින් දැනගනිමින් පවතිනකොට මේ රූපේ වර්ධනය වෙනවා මේ ප්‍රසාද ටික හැදෙනවා ඊට පස්සේ ඒ ඇහැ කන දිවනාසය ශරීරය කියන ආයතන ටිකට රූප ශබ්ද ආදී බාහිර අරමුණු ගැටෙනකොට අර භවංග මට්ටම අතහැරලා විඥාන ඊට අනුගතව උපදිනවා. එතකොට ඇහත් රූපයක් තියෙන තැනට සිත දැස ගන්නකොට චක්කු සම්පස්සය කන ශබ්දයක් තියෙන තැනට හිත යොමු වෙනකොට සෝත සම්පස්සය කියලා කියනවා. ස්පර්ශය නිසා වේදනාව ඇති වෙනවා. මෙන්න මේ ටික පුරාණ කර්මයට විපාක. මෙන්න මේ තැන පොඩ්ඩක් හොඳට අපි නුවණින් බැතිය යුතුයි පුරාණ කර්මයට විපාක කියලා කියනකොට විපාක ස්කන්ධ ටික කියලා කියනකොට පින්වතුනි මෙතන සත්වයේගේ හෝ පුද්ගලයේගේ හෝ ආත්ම හෝ ආත්මයට හිත හෝ ධර්මතාවයක් තියනවා නෙමෙයි පෙර අවිද්‍යා කර්ම හේතු වුණා විඥාණයට අවිද්‍යාව කියන්නේ කෙනෙක් හෝ පුද්ගලයෙක් නෙමේ ධර්මතාවයක් ඒ ධර්මතාවයේ හේතු වුණා කර්මවලට කර්ම කරන්නේ පුද්ගලයෙක් හෝ පුද්ගලයේ කර්ම කරනවා හෝ කර්මය කියන්නේ පුද්ගලයෙක් හෝ නෙමෙයි අවිද්‍යාව නිසා ඇතිවෙච්ච ධර්මතාවයක් ඒ කර්මය නිසා ප්‍රතිසන්දි සිත ඇති වුණා මිසක ඒ සිත මගේ හෝ ඒ සිත මම හෝ ඒ සිත පුද්ගලෙක් හෝ ඒ සිත ආත්මයක් හෝ නෙවෙයි. හේතු ප්‍රත්‍යයයි. අවිද්‍යා කර්ම කියන හේතුකගේ ඵලයක් තමයි මේ ප්‍රතිසන්දි විඥානය කියන ටික. ඒ ප්‍රතිසන්දි විඥානයේ හේතු වුණා නාම ධර්මට නාම ධර්ම වලට අනුව රූපයේ පැවැත්මට සැකස්මට ඒ නාම ධර්ම අනුව රූපේ වර්ධනය වෙන එක හේතු වුණා චක්කු සෝත ගාන ජීවා කාය කියන මේ ප්‍රසාද ටික ඇති වෙන්නට එතකොට මේ රූපය පුරාණ කර්මයට හටගත් විපාක ටික නිසා හැදෙන ධර්මතාවයක් නිසා මේකට කියනවා කර්මජ රූප කියලා. එතකොට මේ හැම රූපයක්ම චත්තාරෝච මහ භූතා චතුර්ණංච මහ භූතානම් උපාදාය රූපං. චක්කු ප්‍රසාදයේ, සෝත ප්‍රසාදයේ, ගාහන ප්‍රසාදයේ, જીවහා ප්‍රසාදයේ, කාය ප්‍රසාද කියන මේ ප්‍රසාද පහම මහා භූතයන්ගේ උපාදාය රූප. මහ භූත කියලා කියන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන සතර මහා ධාතුන්ගේ උපාදාය රූප. ඒ නිසා පෙනෙන. ඒ සතර මහා ධාතුව ඇසුරු කරගෙන පවතින. උපවත්කමක්. ඒ ප්‍රසාද ගතිය ඒ උපවත්කම මටවත් තව කෙනෙකුටවත් තව පුද්ගලයෙකුටත් අයිති නෑ පුරාණ කර්මයෙන් හටගත්ත ධර්මතාවයක්. නායම් භික්ඛවේ කායෝ තුම්හාකං නාපි අඤ්ඤේසං පුරාණ මිදම් භික්ඛවේ කම්මං. අபிසංචේතිතං වේදිතං දක්ඛබ්බා. මහණෙනි මේ කය නුඹලගෙත් නෙවෙයි තව කෙනෙකුගෙත් නෙමෙයි පුරාණ කර්ම ප්‍රත්‍යයෙන් හටගත් චේතනාවෙන් පිළියෙල වෙන විපාකයට වේදනාව විඳීමට වස්තුවක් කොට දකින්ද කියලයි තථාගතයන් වහන්සේ පෙන්වා වදාළේ. එතකොට එබඳු මහ භූතයන්ගේ උපාදාය රූප ටිකක් තමයි මේ ප්‍රසාද කියලා කියන්නේ. නාම රූප ටික නිසා හැදෙන ප්‍රසාද ගතිය. ඔන්නෝය චක්කු ප්‍රසාද, සෝත ප්‍රසාද, ගාහන ප්‍රසාද, જીව ප්‍රසාද, කාය ප්‍රසාද කියන මෙන්න මේ ප්‍රසාද ටික හැදෙන එක තමයි මේ ආයතන ටික හැදෙන එක තමයි ප්‍රතිසන්දි විඥාණය රූපයකට දැසගෙන ඒ රූපය තුල ඉඳගෙන නොයෙක් සිතුවිලි සිහි කර කර පවතින සිත තුල ඇතිවෙන ප්‍රතිඵලය. ඒ ප්‍රසාද ticket බාහිර රූප ශබ්ද ගැටෙනකොට විඥානය ඊට අනුගතව උපදිනවා. විඥානයේ ඊට අනුගතව උපදිනකොට ස්පර්ශය නැමැති ධර්මතාවය ඇති වෙනවා. ස්පර්ශය නිසා යම් වේදනාවක් ඇති වෙනවා. අන්න ඒ තැන දක්වාම පුරාණ කර්මයට හටගත්ත විපාක. මෙතෙන්දී හොඳට මතක් කරන්නට ඕනේ එතන යම් රූපයක් තියෙනම් ඒ රූපය මව්පියන්ගේ ලේ ධාතුව නිසා හැදුණු කන බොන ආහාර පාන උදව් කරගෙන පටිව්‍යාපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුයෙන් උපන්න රූපයක් තියෙනවා ඒ සතර මහා ධාතුව නිසා ඇසුරු කරන උපාදාය රූපයක් තියෙනවා. ඒ රූපය තුල ඒ ඇහැ කන දිවනාසය ශරීරය කියන ආධ්‍යාත්මික ආයතන ටිකටවත් එබඳු ආධ්‍යාත්මික ආයතනට ගෝචර වන රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන බාහිර රූප ටිකේවත් සත්වයක් හෝ පුද්ගලයෙක් හෝ ආත්මයක් හෝ ආත්මීය කිසිවක් නොතිබුණු බව හොඳට සිහිපත් කරගන්න ඕනේ. ස්කන්ධ මාත්‍රයක් හේතුඵල ධර්ම. මේ ස්පර්ශය නිසා වේදනාව ඇති වෙනවා කියන තැන දල වශයෙන් දකින්ද අපිට රූපයක් පෙනෙනවා කියන සිද්ධිය. ශබ්දයක් ඇහෙනවා කියන සිද්ධිය. ගඳ සුවඳ දැනෙනවා කියන සිද්ධිය. ඒකට මම ඔබට උපමාවක් කළොත් අපි නොදන්නා භාෂාවකින් යම් කිසි කෙනෙක් කතා කළොත් අපිට ඒ ශබ්දය ඇහෙයි. නමුත් ඒ ශබ්දයේ ආරම්භය හොඳක් හෝ නරකක් හෝ සැපක් හෝ දුකක් හෝ ලාභයක් හෝ අලාභයක් හෝ යසසක් හෝ ආයසක් හෝ නින්දාවක් හෝ ප්‍රශංසාවක් හෝ කියන මේ ලෝක ධර්මතා අටෙන් එකක්වත් ගෙනත් දෙන්න පුළුවන් කමක් ඒ શબ્දයට නැහැ. හුදෙක් ශබ්ද මාත්‍රයක් විතරයි. මෙන්න මේ ශබ්දයේ තුල සත්ව පුද්ගල ආත්ම භාවයෙන් ශුන්්‍යත ඒ වගේම රාග දේශ මොහ කිසිම කෙලෙසකින් තොර පැවැත්මක් තමයි තියෙන්නේ. අනේ ශබ්දයට කියපු උපමාවෙන්ම දැනගන්න පෙනෙන රූපය තුලත් නාසයට ආග්‍රහණය වෙන ගන්ධය දිවට ආග්‍රහණය වෙන රස කයට ස්පර්ශ වෙන ස්පර්ශයන් තුල කිසිදු විස්තර දැනගැනීමේ හැකියාවක් තිබුණේ නැහැ. කෙටියෙන් කිව්වොත් හොඳ හෝ නරක කියලා දෙයක් යහපත් හෝ අයහපත් කියලා දෙයක් ඒ මට්ටමේ තිබුණේ නැහැ. අබිනිපාත මාත්‍රයක් ඒ අරමුණු හට ගැනීම මාත්‍රයක් පමණයි තියෙන්නේ. ඊට පස්සේ මේ වේදනාව ඇති වෙනවා කියන තැන මම මතක් කළා පෙනීම මාත්‍රයක් ඇහිම් මාත්‍රයක්. එතකොට පෙනෙන තැනක වටිනා නොවටිනා දෙයක්වත් සත්පුද්ගල ආත්මියෝ කිසිවක්වත් තිබුණේ නැති හිස්සු ස්කන්ධ ටිකක්. පෙර අවිද්‍යා කර්මයට විපාක ස්කන්ධ ටිකක් හැදුනා කියනකොට ඒ ආයතන ටික හිස් කිසිම කෙලෙසයක්වත් නැහැ කෙලෙසයක් පවත්තන්න පුළුවන් කමකුත් නැහැ. ඔන්න ඔය වගේ අරමුණු ටිකක් තමයි මුලින්ම අපිට හම්බ වුනේ. එහෙම හම්බ වෙනකොට ඒ පෙනෙන රූපය ආරම්භය. තණ්හාව ඇති වෙන විදිහට, ditthi ඇති වෙන විදිහට, උපාදානිය ඇති වෙන විදිහට අපි සිත මෙහෙවනවා. ඇස් ඉදිරි පිටට වර්ණ සතහනක් ආවේ මහ භූතයන්ගේ උපාදාය රූපයක් රූපයක් පෙනෙනවා පුරාණ කර්මයට ඒ රූපය අරඹය තණ්හාව ඇති වෙන විදිහට සත්ව පුද්ගල භාවයෙන් ditthිය ඇති වෙන විදිහට අපි චේතනා පහළ කරනවා ඒ රූපය කෙනෙක් කියලා හිතනවා ඒ වගේම පුද්ගලයෙක් කියලා හිතනවා. සත්වයෙක් කියලා හිතනවා. ඒකට ප්‍රඥප්ති වශයෙන් නනුත් හිතනවා. ඒ වගේම එහෙම නැතිනම් කැමැත්ත නිස්සෘත කොට හිත ඒ තුල හසුරවනවා. අකමැත්තෙන් ඒ අරමුණ තුල හිත හසුරවනවා. අන්න ඒ තණ්හාව උපාදානයේ ඇතිවෙන්න හේතු වෙන විදිහට අපි සිතින් හිත හසුරවනවා හැසිරෙවුවාම විඥාණයට අධ්‍යක්ීමක් නැත්තම් හිතට දැනගැනිල්ලක් ඇති වෙනවා අර රූපය ආරම්භය යම් ආකාරයකටද අපි හිත හසුරවන්නේ ඒ හිත හසුරවන ආකාරයට රූපේ නිබඳු එකක් කියලා දැනගන්න කමක් අපිට ඇති වෙනවා. ඇස් දෙකට ඇස් ඉදිරි පිටට ආපු රූපය වර්ණ සටහනක්. මේ රූපය හරි ලස්සනයි නේ කියලා හිතුවා හිත හැසිරෙව්වොත් කැමැත්ත ඇති වෙන විදිහට හිත හැසිරෙව්වොත් දැනගන්නේ තමන් කැමති රූපයක් හැටියට තමන් කැමති රූපයක් තියෙනවා කියන කම නිර්මාණය වෙලා. ඇස් ඉදිරිපිටට ආපු රූපය හොඳ නැ නරකයි යන ආකාරයට අකමැත්ත ඇති වෙන විදිහට හිත හැසිරෙව්වෝ. විඥානීය අත්දැකීම වෙනවා විඥානයේ අත්දැකීම වෙනවා මේ රූපය හොඳ නෑ නරකයි කියලා. ඒ වගේ මේ රූපය කෙනෙක් පුද්ගලයෙක් සත්වයෙක් කියලා හිත ඊට නැඹුරු කළොත් ඒ රූපය ගැන හිතුවොත් අන්න විඥානීය අත්දැකීම වෙනවා මේ රූපයේ කෙනෙක් කියලා දැනගන්න කම. විපාක ස්කන්ධ ටික ඒකට තණ්හාව ඇතිගෙන විදිහට, ditthිය ඇතිගෙන විදිහට නැත්තම් ඒ අරමුණ හොඳ හොඳයි කියන කම ඇති වෙන විදිහට නරකයි කියන කම ඇති වෙන විදිහට අපි හිතුවාම ඒ රූපයට යම් යම් ආකාරයකට හිතන්නේ ඒ හිතන හිතන ආකාරයට රූපය ගැන දැනගැනිල්ලක් ඇති වෙනවා අපිට. අන්නේ රූපය ගැන දැනගැනිල්ලක් ඇති වෙන තැන ඔකට කියනවා විඥානට්ඨිතිය කියලා විඥානයේ පැවැත්මට හේතු වෙන අරමුණක් වෙනවා. දැන් මේ අරමුණ සිහි කර කර හිතට පවතින්න පුළුවන්. ආන් ඒකට කියනවා භවය කියලා. ඒ විදිහට තණ්හාව ඇති වෙන විදිහට, ditthිය ඇති වෙන විදිහට හිතුවහම වෙන්නේ මොකද්ද? අර අරමුණ ගැන දැනගැනිල්ලක් ඇති වෙනවා. හිත පවතින අරමුණක් වෙනවා. විඥාන ටිකක් වෙනවා. ඒකට කියනවා භවය හැදුනා කියලා. භවය හැදුනට පස්සේ ඒ රූපය හොඳ රූපයක්ය නරක රූපයක්ය ඒ ශබ්දය හොඳ එකක්ය නරක එකක්ය සත්වයේගේ පුද්ගලයේගේ එකක්ේ යන ආකාරයේ දැනුමක් හිතට ලබා දීලා දැනගැනිල්ලක් ඇති කළා ඒ ඇහැ රූප දෙක නිරුද්ධ වෙනවා අර මෙනෙහි කරපු ධර්මතාවය නිරුද්ධ වෙනවා නමුත් අර දැනගත් සිද්ධිය නිරුද්ධ වෙන්නේ ඒක විඥාන ත්‍ිටියක් කියන්නේ ඒ දැනගත් දේ සිහි කර කර සිහි කර කර විඥාණයට පවතින්න පුළුවන්. ඔන්න ඔය විදිහට රූපේට වගේම විපාක ස්කන්ධ මාත්‍රයක් කන ශබ්දය කියන්නේ ශබ්ද රූපයක් ඇහෙනවා ඇහෙනකොටම මේකට තමයි මේ සද්දයට තමයි බනිනවා කියලා කියන්නේ. කියලා සද්ද සංඥාව ආරම්භය අපි හිතනකොට සද්ද රූපය ආරම්භය අපි හිතනකොට විඥාණයට දැනගැනිලක් එනවා නැත්නම් දැනගන්නවා විඥාණය කියන්නේම දැනගන්නවා අර රූපය මෙහෙම බනින රූපයක් අර සද්දේ මෙන්න මේ විදිහට බනින එකක් ඒ shabdයේ හොඳ එකක් ඒ shabdයේ හොඳ නැති එකක් ඒ shabdයේ මිහිරි එකක් කියලා හිතන හිතන ආකාරයට දැනගන්නවා දැනගැනීමේ අත්දැකීම නගර හිමියට නැත්තම් විඥාණයට පවර්ලා අර කනත් ශබ්දයක් නිරුද්ධ වෙනවා ඒ මෙනෙහි කිරීමත් නිරුද්ධ වෙනවා නාසයට ගන්ධයක් ඇති වෙනකොට මේ කැවුම් සුවඳ මේ පිච්චමල් සුවඳ මේ රෝසමල් සුවඳ කියලා අපි මොන මොන විදිහට හරි හිතුවාම ඒ ගන්ධය මෙබඳු දෙයක් කියන අත්දැකීම විඥාණයට පවර්ලා දීලා ඒ ගන්ධයත් ගන්ධයට මෙනෙහි කරපු අවස්ථාවත් අතහැරෙනවා. ඊට පස්සේ භවංග චිත්තය කියලා කියන්නේ මේ විදිහට ඇහෙන් දැනගත්ත ඇහැ උදව්වෙන් දැනගත්ත රූප ගැන කන උදව්වෙන් දැනගත්ත ශබ්ද නාසය උදව්වෙන් දැනගත්ත ගන්ධ මේ ඔක්කොම ඇතුළත හිත හිත හිත හිත මේව ඇතිකමට ඇතිකමට තියෙන තේරෙන දැනෙන කමට කියනවා භවය කියලා. ඊට පස්සේ භවපච්චා ජාති කියලා කියන්නේ අපි ওই භවය කියන එකට තව පැත්තකින් ගත්තොත් දැකපු අහපු ගඳ සුවඳ ආග්‍රහණය කරපු ස්පර්ශයෙන් ලැබපු ඒවා මතකයයි කියලා අපි දැනට කියමු. මතක් කරගන්න පුළුවන් සිහි කරගන්න පුළුවන්කම හැම සිද්ධියකම මතකය කියන ධර්මතාවය නෙමෙයි මම කියන්නේ නමුත් දැනට රූප මෙබඳු රූප තියෙනවා මෙබඳු ශබ්ද තියෙනවා මෙබඳු ගන්ධ තියෙනවා කියලා ඇතිකමට මතක් කරගන්න සිහි කරගන්න පුළුවන් සිහි කරනකොට ඇති බවට හම්බ වෙන පැවැත්මටයි භවය කියලා කියන්නේ. මෙන්න මේ භවයට තමයි ලෝකය කියලා කියන්නේ. මේකට තමයි පංච උපාදාන ස්කන්ධ ලෝකය කියලා කියන්නේ. දැන් ඔබට හුගා කාලේ ඉඳලා මේ දක්වාම ඕනෑම දෙයක් සිහි කරන්න පුළුවන්. ඇති බවට දැනෙනවා. මෙන්න මේකට කියනවා භවය කියලා. අපි හැමෝම මේ භවයෙන් ඈතර වෙන්න බැරුව භවය නැමති හිර ගෙදර ඉන්නේ. භව දුකක් අපි ඔක්කොම ලබින්නේ. දැන් මේ වගේ විඥානයේ අත්දැකීම හදලා ඒ හදන්න හේතු වෙච්ච හේතු නිරුද්ධත් වෙලා නමුත් ඒ විඥානයේ අත්දැකීම නිරුද්ධ වෙන්නේ ඒ විඥානයේ අත්දැකීම තමන්ට ලැබුණු අත්දැකීම තමන් සිහි කරනවා හිටපු ගම යාළුවෝ මතක් වෙනවා, ගෙවල් මතක් වෙනවා, කරපු කියපු දේවල් මතක් වෙනවා. අන්නේ මතක් වෙන සිද්ධියට කියනවා භවපච්චය ජාති කියලා. ඔබට ඔය සිහි වෙන්නේ ඔය ඇති වෙන්නේ බාහිර තියෙන දෙයක් සිහි වෙනවා නෙමෙයි. බාහිර තියෙන හින්දා සිහි වෙනවා නෙමෙයි. භවය නිසා ජාති භවය නිසා මේ බඳු දෙයක් ඇති වෙනවා. අම්මා කියලා සිහි කරන්න පුළුවන්කම ඇති උනේ දරුවා කියලා සිහි කරන්න පුළුවන්කම ඇති උනේ මට මෙච්චර මුදලක් තියෙනවා මෙච්චර ඉඩම් තියෙනවා මෙච්චර දරුවෝ ජවල් දරුවල් තියෙනවා කියලා සිහි කරන්න පුළුවන්කම ඇති උනේ භවය නිසායි. එහෙම සිහි කරගත්ත පමණකින්ම ජරා මරණ දුක එන්නේ සිහි කරගත්ත පමණකින්ම ජාතිය හැබැයි ජාතිය ප්‍රත්‍ය වුණොත් තමයි ජරා මරණ දුක එන්නේ. ඒ කියන්නේ ඔබට කෙනෙක්ව සිහි වෙනකොට මේ කෙනා පුද්ගලයා සිහි වෙනකම භවය නිසා හටගත්තේ නේද කියලා ඔබට ಜಾතිය හඳුනගන්න බැරි වුණොත් ಜಾතිය ඔබට ඇත්ත වුණොත් ಜಾතිපත්යෙන් ජරා මරණ දුක එනවා. ಜಾතිය ඔබට ඇත්ත වෙනවා කියලා කියන්නේ මොකක්ද? ඒ සිහි වෙන අරමුණ පංචායතනයේ ඇති බවට ඔබ හිත නැඹුරු කළොත් ඔය සිහි වෙන භවය කියලා කිව්වේ මම දැකපු අහපු හැම දෙයකම හිතේ තියෙන අත්දැකීමට විඥාන පිටිය හිතේ තියෙන අත්දැකීම නැවත ආවර්ජනා කරගන්න අවස්ථාව තමයි භවපච්චය ජාති කියලා කියන්නේ ඒක හැබැයි ඒ જાතිය නිරුද්ධ කරන්න පුළුවනි ඔබට මේ භවය නිසා මේ හිතේ තියෙන අත්දැකීමම සිත සිහි කරගන්නවා නේද කියලා පෙන්වුවොත් ඔබට ජාතිය කියන එක ඇත්ත වෙන්නේ නැහැ. ජාතිය ප්‍රත්‍ය වෙලා ජරා මරණ දුක එන්නේ නැහැ. කෙනෙක් පුද්ගලෙක් ඇත්ත වෙන්නේ නමුත් ඔබට ඒක සිහි කරගන්න බැරි වුණොත් ජාතිය ප්‍රත්‍යෙන් ජරා මරණ එනවා කියලා කියන්නේ කෙනෙක්ව සිහි කරගන්නකොටම ඒ සිහි කර ගැනීමත් එක්කම හිත විපාක නාම රූප දෙක පැත්තට නැඹුරු කළොත් ඔක්කන්ති නාම රූපං වුණොත් දැකපු පැත්තේ නැත්තම් තාම ඉන්න කෙනෙක් ඉන්න දිනේ කියන තැනකින් හිත බාහිර ආයතන පැත්තට නැඹුරු කළොත් ඔබට මේ සිහි කරපු අරමුණ ඇත්ත වෙනවා. සිහි කරපු අරමුණ බාහිර තියෙන දෙයක් වෙනවා. Taman තුලම හටගත්ත ක්‍රියාවලියක් වෙන්නේ නැතුව බාහිර තිබුණු හෝ තියෙන දෙයක් සිහි කරගත්ත වෙනවා. හොඳට මතක තබා ගන්නට හිතේ තියෙන අත්දැකීමම සිහි කරගත්ත නේද කියලා භවපච්චය ජාති නේද කියලා දැක්කොත් මේක Taman තුල සිත නිසා සිතුවිලි උපදින සිත් උපදින ක්‍රියාවලිය කියන ධර්මතාවය තේරෙනවා යම් වෙලාවක තමන් තුළම ඇතිවෙච්ච ක්‍රියාවලිය කියන එක සිද්ධියක් හැටියට ඔබට නොතේරුනොත් ඒකම හිත බාහිර නාම රූප දෙක පැත්තට නැඹුරු කළොත් දැසගත්තොත් බාහිර නාම රූප දෙක පැත්තට බැසගත්තොත් ඇත්ත වෙනවා. අපි උදාහරණයක් කළොත් යාළුවෙක් කියලා සිහි වෙනකොටම ඒ සිහිවීමත් එක්කම Taman දැකපු රූපේ පැත්තට අහපු සද්ද පැත්තට ස්පර්ශ කරපු කය පැත්තට හිත නැඹුරු කළොත් එහෙම දෙයක් තිබ්බ හෝ එහෙම දෙයක් තියෙනව හෝ කියන තැනකින් ඇත්ත වෙනවා. ඇත්ත වෙනවා. අන්න ජාතිය ප්‍රත්‍යයෙන් ජරා මරණ දුක එනවා. අනේ යාළුවා දැන් නැහනේ. අනේ යාළුවට මෙහෙම මෙහෙම දේ වෙලානේ කියලා ඔබට ඒ අරමුණ නිසා ජාතිපච්චයෙන් ජරා මරණ දුක දක්වාම එනවා. ඒ ඉපදීම ඔබට ඇත්ත වුණොත් උනුයි ජරා මරණ දුක දක්වා එන්නේ. ඊට පස්සේ ඔබ ඒ ඇත්ත වෙච්ච කම නිසා දැන් ජරා මරණ දුකත් විඳිනවා වගේම නොඑක් විදිහේ වර්තමාන රාග දේශ මොහ අකුසල ධර්මත් ඔබ සිද්ධ කරගන්නවා. ඉතින් මට මෙතෙන්දි කෙටියෙන් කියලා දෙන්න ඕනකම තියෙන්නේ පටිච්ච සම්පාද ධර්මතාවය කියන්නේ පෙර අවිද්‍යා කර්මයට විපාක ස්කන්ධ ටිකක් හැදුන අනාත්මයි ඒ විපාක ස්කන්ධ ටිකට වටිනාකම ඇති වෙන විදිහට නොවටිනාකම ඇති වෙන විදිහට කැමැත්ත ඇති වෙන විදිහට අකමැත්ත ඇති වෙන විදිහට හොඳ ඇති වෙන විදිහට නරක ඇති වෙන විදිහට පුද්ගල භාවය ඇති වෙන විදිහට නැති වෙන විදිහට අපි හිත හසුරවනවා පෙනෙන රූප විපාක ස්කන්ධ ටිකට හිතින් කින් කිරින් කරනවා හිතන හිතින් කින් කින් කරනවා හිත හසුරවනවා හිත හැසිරෙව්වහම විඥානීය අත්දැකීමක් වෙනවා විඥාන ටිකියක් වෙනවා දැනගැනිල්ලක් වෙනවා පෙනෙන රූප පැත්තේ හොඳ රූප ශබ්ද ගන්ධ රස පැත්තේ හොඳ දේවල් තිබුණා නරක දේවල් තිබුණා හොඳ අය හිටියා නරක අය හිටියා පුද්ගලයෝ සත්වයෝ හිටියා මේ විදිහට බාහිර ආයතන ටිකේ පුද්ගලයෝ සත්වයෝ හිටියා කියන අත්දැකීමක් ගැනීමක් ඔබට ඇති වෙනවා ඒකට තමයි භවය කියලා කිව්වේ විපාක ස්කන්ධ ටිකට හොඳහා නරක ඇති වෙන විදිහට කැමැත්තා අකමැත්ත ඇති වෙන විදිහට පුද්ගල භාවය ඇති වෙන විදිහට හිතින් කියින් කියින් කරන ටිකට තමයි තණ්හා උපාදාන කියන කාරණා ටික කියන්නේ ඒ ටිකෙන් තණ්හා උපාදාන කියන කාරණා ටික නිසා භවය කියන්නේ බාහිර ආයතන පැත්තේ ලෝකයක් ඇති බව බාහිර ආයතන පැත්තේ ලෝකයක් ඇති බවට ඔබේ මනස තුල ගොඩනැගෙන විඥානයේ අත්දැකීම. ඕක තමයි භවය කියන්නේ. ලෝ බාහිර ලෝකයක් පුද්ගලයේ වටිනා දේවල් ඇති බවට ඔබේ මනස තුල ගොඩනැගුණු දෙයින් සිහි කරගන්න හොඳය හොඳ දේවල් නරකය නරක දේවල් සිහි කරගෙන ඒක ඇත්ත කරගෙන හැතරෙන එකට තමයි භවපච්චය ජාති ජාතිපච්චය ජරා මරණ දුක කියන්නේ. අපි දුක් විඳින්නේ අපිට දුක ආවේ මෙන්න මේ විදිහටයි කියන tikai බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළේ. එතකොට පෙර කර්මයට විපාක ස්කන්ධ ටිකක් ඇති කළා ඒ විපාක ස්කන්ධ ටිකට කෙලෙස් ටිකක් කෙලෙස් වශයෙන් හසුරුලා ලෝකය හදාගන්නවා භවය හදාගන්නවා භවය කියන්නේ පංච උපාදානස්කන්ධ ලෝකේ පංච උපාදානස්කන්ධ ලෝකේ කියන්නේ භවය ඒ ලෝකයේ ඇතුළ පුද්ගලයෝ සත්වයෝ සිහි කරගෙන ඒ තුල දුක් විඳින මනසට තමයි ජාතිපච්චය ජරා මරණ කියලා මතක් කරන්නේ. මේ ඔක්කොම භවයේ ඇතුළේ තියෙන સિદ્ધාන්තයක්. ඉතින් මෙතනදී ජරා මරණ නිරෝධයට ජාති නිරුද්ධ වෙන්න ඕනේ ජාති නිරෝධයට භවය නිරෝධ වෙන්න ඕනේ කියලා මේ දුක්ඛ නිරෝධයට ආපහු අනිත් පැත්තට යන්නට ඕනේ. ඉතින් ඒ සඳහා කාල වේලාව මට මදි. මම ඊගාව දේශනාවෙන් ඊගාව සැරේ ඊගාව සතියේ තියෙන දේශනාවෙන් ඔබට මේ විස්තරයම තව ටිකක් විස්තර කරලා විග්‍රහ කරලා ඒ වගේම භව නිරෝධය නිවනයි කිව් ආකාරයට සලායත නිරෝධය සාක්ෂාත් කරගන්නේ කොහොමද කියන කාරණාවත් පෙන්වනවා. දැනට කැටි කළා කැටි කළා තේරුම් ගන්නට අපිට එක්ෂණිකව ජීවිතයේ සිද්ධ වෙන පටිච්චසම්පාද ක්‍රියාවලිය දකින්න අපහසු නිසා අර සියුම් ඉදිකටු තුඩ නොපෙනෙනකොට ලොකු කළා බැලුවා වගේ කාලත්‍රයකට විහිදුවලා අධධාන වශයෙන් අපි බැලුවා බලනකොට ආයේ පෙර කර්මෙට විපාක ස්කන්ධ ටිකක් තියෙයි විපාක ස්කන්ධ ටිකේ ලෝකයක් තිබුණේ ඒකට තණ්හා උපාදාන වශයෙන් කෙලෙස් වශයෙන් හිත හසුරවලා ලෝකයක් පිළිබඳ අත්දැකීමක් ඇති කරගත්ත තැනටයි භවය කියලා කිව්වේ ඊට පස්සේ භවය ඇතුළේ හැම ජරා මරණ දුකක්ම තියෙන්නේ කියලා කියන්නේ ඒ සිහි කරගත් විඥානයේ අද්දකීම තුලයි අපි සියලුම දුක් දුම්නස් සිහි කර කර විඳින්නේ. එතකොට අද දවසේදී දුක ඇති උනේ මෙන්න මෙහෙමයි කියන කාරණාව පෙන්නනවා. එතකොට ඊගාව දේශනාවෙන් මේ දුක ඇති වෙච්ච හේතුව මේකයි කියලා හඳුනගෙන ඒ හේතුව නැති කරන්නේ කොහොමද කියන කාරණාව අපි ටිකක් නුවණින් විස්තර කරලා විග්‍රහ කරලා බලමු. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. අපි අනුමෝදන් කොට යුතු තැන් වලට පින් අනුමෝදන් කරමු මේ සියලුම කුසල ධර්මයන් ලෝක්‍ය සම්බුද්ධ ශාසනයත් ආරක්ෂා කරන්නා වූ ලෝකපාලන ශාසන මාමක සියලු දෙවියොත් මේ පින් අනුමෝදන් වෙත්වා ඒ වගේම මේ පින්වත් සියලු දෙනාගේම ඉෂ්ඨකාරක යම් දේවගණ සමූහයක් සිටිනම් ඒ සියලු දෙවියොත් මේ පින් අනුමෝදන් වෙත්වා දිව්‍යංග දිවිසුරු වඩා වර්ධනය කරගනිමින් දිව්‍යොත් පතන බෝධිකින් උතුම් නිවන සැනසෙත්වා කියන අදහසින් අපි දිව්‍යන්ට පින් අනුමෝදන් කරමු ආකාසත්තා චුම්මත්තා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු බුද්ධ ශාසනං ආකාසට්ටහා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු බුද්ධ ශාවකං ආකාසට්ටහා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා භූදයන්තු සිවම් පදං